අපි තවත් එක පාඩමක් විතරක් සිද්ධ කරගත්තොත් ඒ සිද්ධ කරගන්න පාඩම තුල තවදුරටත් පුද්ගල භාවය රැඳිලා තියෙයි මිසක එහෙමත් නැතිනම් අභිධර්ම පිටකේ රූපකාණ්ඩයේ ඉගෙන ගත්ත තවත් පුද්ගලයෙක් ලෝකෙට බිහි වෙලා තියෙයි මිසක කිසිම කලෙක මේ ධර්මයේ දේශනා කරපු අර්ථය අපි सिद्ध කරගෙන නැහැ. යම් අර්ථයක් සඳහා නම් බුදුරජාණන් වහන්සේ අපිට උතුම් ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ අන්න ඒ අර්ථය සඳහාම මේ ධර්මය භාවිත කරන්නට අවශ්‍ය වෙනවා. සතර දුකින් එතර වීම පිණිස දේශනා කරපු ධර්මය ඒ සඳහාම නැතිනම් මේ ධර්ම ශ්‍රවණය කරනකොට අපිට අපේ ජීවිතයේ ඇත්ත යථාර්ථය නැතිනම් ජීවත් වෙනවා කියන තැන තියෙන ඇත්ත පැතිකඩ පේන්නට ඕන නිසාක ජීවිතෙන් පරිබාහිර වුණ තවත් ධර්ම කාරණා ටිකක් අපිට හම්බෙන්න බෑ. අපි රූපය ගැන කතා කරනකොට රූපේ පැත්තට පමණක් සීමා නොවි අපිට රූපය හම්බෙන මානසික මට්ටමත් එක්කම අපි කතා කරන්නේ සාකච්ඡා කරන්නේ ඒ හැමතැනකදීම අපිට මේ නාම රූප පරිච්ඡේදයක් වෙන්නට අවශ්‍ය නිසා අපේ ජීවිතය තුළ ඇත්ත පැතිකඩක් අපිට විවරණය වෙන්න අවශ්‍ය නිසා එතනදී අපි කිව්වොත් අපි චක්කායතන රූපය ගැන නම් කතා කරන්නේ අපිට පේන්නට ඕනේ මේ ජීවත් වෙන පුද්ගලයෙකුට ඇහැ ඇති වුණ නෙමෙයි ඇහැ ඇති කරගන්න බවම තමයි Taman උනේ නැතිනම් පුද්ගල බව නියෝජනය කළේ ඇහැ රූප දෙක හටගන්න මොහොතම තමයි Tamanව නියෝජනය කළේ පුද්ගල බව නියෝජනය කළේ ඒක එතනම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන මෙන්න මේ දර්ශනයට මේ ධර්මතාවයට අපේ මනස යොමු වෙන්නට ඕනේ එහෙම යොමු නොවුනොත් අපි කාරණා ටිකක් ඉගෙනගෙන තියෙයි නමුත් ඒ තුල පුද්ගල බව වැඩි වෙලා මිසක පුද්ගල බව දුරු වෙන විදිහේ දර්ශනයක් අපි තුල වැඩිලා නැහැ. හොඳ අවධානයක් අපිට ඒක නිසා යොමු කරන්නට වෙනවා එතන එතනදී. ගොඩක් වෙලාවට අපේ සමාජය තුල වර්තමාන කාලෙ වෙනකොට නොඑක් දර්ශන මතවාද වලට ශාසනික ප්‍රතිපදාව ධර්මය මූණ දුන්න තුඩු දුන්න මොහොතක් හැටියට අපිට දකින්නට පුළුවන්. කෙනකෙනා හිතුමතේට ධර්මයේ විග්‍රහ කිරීම තුළ හිතුමතේට අර්ථ විවරණ කරන්නට යෑම තුළ ඇතැම් අවස්ථාවලදී මේ සද්ධර්මයේ යථාර්ථය නිර්වාණගාමිනී ප්‍රතිපදාව ටිකක් පැත්තකට වෙනවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම අපි බොහෝ ධර්මකාරණාවක් සාකච්ඡා කිරීම නෙමෙයි හුදෙක් බලාපොරොත්තු විය යුතු වෙන්නේ මේ කතා කරන දර්ශනය තුළ අපිට අපේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව දකින්නට තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි මේ කතා කරන දෙයින් තේරුමක් නැති වෙනවා. අපි කතා කරනවා නම් අද චක්කුම් අවිද්‍යා සම්භූතං අවත්තේති කියලා ඇහැ අවිද්‍යාවෙන් හදාගත්තා කියලා. දැන් මේ විදිහට ව්‍යවස්ථාපනය කරගන්නකොට මේ විදිහට පිහිටවනකොට මනස පිහිටවනකොට අපිට ඒ තුළ නිවන් ප්‍රතිපදාව පැහැදිලි වෙලා තියෙන්නට ඕනි. එහෙම නිවන් ප්‍රතිපදාව පැහැදිලි නොවුනොත් අපිට මේ ක්‍රමවේදයේ මේ අපි විමසන කාරණාව සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් නැවත නැවතත් සිහිපත් කරන්නේ හුදෙක්ම මේ කතා කරන දේ නිවන් ප්‍රතිපදාව දක්වාම භාවිත කරන්නට උත්සාහවත් වෙන්නේ ඒ තුලින් තමන්ගේ මාර්ගඥානය උපදව ගැනීම පිණිසම. එහෙම නැතුව අපි ධර්මය නිකන් වචන ටිකක් විදිහට භාවිත කරාට වචන ටිකක් විදිහට යොදාගත්තට ඒක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ වචන ටික පමණක් කතා කළාට අපිට එන්න අවශ්‍ය ධර්මය අපේ ජීවිතයට ලැබෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ මේ ටික කතා කරන එක නෙමෙයි. ඕනම කෙනෙකුට පුළුවන් පොතක් ගත්තට පස්සේ මේ වචන ටික කතා කරන්න මේ වචන ටිකම ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශ්නේ තියෙන ප්‍රතිපදාව පනවන තැන මේ ධර්මතාවය අවබෝධ කර ගැනීම පිණිස අද දවසේ අපි කුමක් කළ යුතුද? අනේ අද දවසේ කළ යුතු දේ පනවන තැන තමයි අපිට තියෙන අවශ්‍යතාවය. මොකද ඒක ප්‍රතිපදාව අද අපි යා යුතු දේ. ඒ යා යුතු ප්‍රතිපදාව වැටෙන්නේ අර අපි කතා කරපු ඵලයේ උපදවාගත යුතු තැනටද කියන එක අපි තේරුම් ගන්න එක වටිනවා. එහෙම නැතිනම් ගොඩක් වෙලාවට අද සමාජයේ දිහා බලනකොට කවුරුත් එක වචන ටිකක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ වචන ටිකෙන් අපි පණවන්න හදන ප්‍රතිපදාව කොහොමද එකමද නානත්වයක් තියනවද කියන කාරණාව තමයි වැදගත් වෙන දේ. අපි කිව්වොත් අනිච්ච අනිච්ච කියලා කවුරුත් අනිච්ච කතා කරන්න පුළුවන්. හැබැයි අනිච්ච කියන වචනය තුළ අපි කතා කරන තැනදී ප්‍රතිපදාව පනවනකොට අද දවසේ අනිත්‍ය සාක්ෂාත් කරගන්න අනිත්‍ය ස්වභාවය සාක්ෂාත් කරගන්න යනකොට අපිට අර්ථ විවරණ දෙකක් තියෙන උදාහරණයක් හැටියට ගත්තොත් කෙනෙක් කියනවා ආස්වාද වශයෙන් ලෝකයේ දකින්න එපා මේක කැමැති පරිදි පවතින්නේ නැහැ මේ ස්කන්ධ ටික හරි පංච උපාදානස්කන්ධය තුල හරි කැමැතිසේ පවත්වන්න පුළුවන් කමක් නැහැ කියලා ඒ වගේම කෙනෙක් කතා කරනවා අනිත්‍ය ස්වභාවය පිළිබඳව දැන් අපිට විමසලා බලන්න වෙනවා මේක ප්‍රායෝගික ප්‍රතිපදාවක් විදිහට වඩනකොට මේක අනිත්‍යද අනිච්ඡද කියලා තෝරගන්නකොට අපිට අනිච්ච කියන වචනය තුල බැලුවොත් මහප්‍රාණ ඡයන් වෙන අනිච්ච කියන වචනය තුල අපිට විග්‍රහ වෙන්නේ සම්පූර්ණම ආශාද වශයෙන් දකින්නට එපා කියනකොට ආශාද වශයෙන් නොදකිය යුතු ආශාදයේ ඉෂ්ට නොකරන වස්තුවක් බාහිරින් හෝ එහෙමත් නැතිනම් ආස්වාද වශයෙන් ඉෂ්ට නොකරන පටිච්චසමුප්පන්න වූ ස්කන්ධ ටිකක හෝ පැවැත්මක් ගැන අපි කතා කරනවා. නමුත් පටිච්චසමුප්පන්න වූ ධර්මයක සත්භාවයක් පැවැත්මක් බුදුරජාණන් වහන්සේ පනවන්නේ නැහැ. ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් දේශනා කළා මිසක ඒ ඒ මොහොතට හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් පිළිබඳව පැනෙවුව මිසක අවබෝධ කළ යුතුයයි පෙන්වුව මිසක පටිච්ච සමුප්පන්න වූ ධර්මතා ටිකක්වත් බාහිර තියෙන බවට කතා කළා නෙමෙයි. එතකොට දැන් අපිට හරියට අර්ථය ගන්න වෙනවා අනිච්ච කියලා සාමාන්‍යයෙන් අනිච්ච කියන වචනයත් අපි අමුතුවෙන් මේ පදය විකෘති කරලා නැතිනම් වෙනස් කරලා ගන්න අනිච්ච කියන සංකල්පය තුලත් අපි කොහොමද අපේ ප්‍රතිපදාව සකස් කරගන්නේ මේ ප්‍රතිපදාව කොතනට යනකම් අපිට උපකාර වෙනවද කොතනට යනකම් යෙදිලා තියෙනවද කියන කාරණාව අපිට පැහැදිලි කරගන්නට සිද්ධ වෙනවා. අපිට ඒකෙදි බොහොම වැදගත් වෙන කාරණා ටිකක් අපිට සංග්‍රහ වෙන තැනක් තමයි අපි සාකච්ඡා කරගෙන ආපු දහම් පරයය. එතනදී අපි පහුගිය වාරයේ තුල සාකච්ඡා කළේ රූපකාණ්ඩයේ සාකච්ඡා කරගෙන ඇවිල්ලා චක්කායතන රූපේ පිළිබඳව අපි විග්‍රහ කරගන්නකොට ඇහැ කියන තැන හටගන්න ස්වභාවය පිළිබඳව සාකච්ඡා කරලා ඊට පස්සේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ එන වත්තුනානත් ඥානයේදී වස්තු ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරගන්න තැන පිළිබඳව අපි කතා කරන්නට යෙදුනේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය අනුසාරයෙන් එතනදී අපි පහුගිය වතාව තුල අපි සාකච්ඡා කළා චක්කුං අවිජ්ජ අජ්ජත්තං වවත්තේති චක්කුං අවිජ්ජා සම්භූතං වවත්තේති තණ්හා සම්භූතං වවත්තේති කම්ම සම්භූතං වවත්තේති ආහාර සම්භූතං වවත්තේති චක්කුං චතුන්නං මහා භූතානං උපාදායාති වවත්තේති කියන කාරණා ටික අපි දල වශයෙන් සාකච්ඡා කරන්න තියෙනවා එතකොට මේ ටික අපි සාකච්ඡා කරනකොට අපි මතක් කළා මේක ටිකක් බොහොම විශාල වශයෙන් කතා කළ හැකි මාතෘකාවක් ප්‍රදේශයක් කියලා ඇහැ හටගන්න පැත්ත ගැන කතා කරනකොට ඇහැ හැදුණු ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරන එක බොහොම විශාල පැත්තක්. එතකොට එතනදී අපි අදාළ කරගත්තොත් මට හිතෙනවා බොහොම ප්‍රායෝගික පහසු දෙයක් වෙයි අපිට මේ කතා කරන්න මේ පෙළ. එතනටම එහා පැත්තේ 16 වෙනි ඥානයේ තියෙන ගෝචරණානත්තේ ඥානය. අපි කතා කළේ වස්තුනානත්තේ ඥානය. දැන් ගෝචරණානත්තේ ඥානයත් අලලාම අපි මේ කාරණා ටික කතා කළොත් යම් අර්ථයක් මතු කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි කිව්වා චක්කුන් අජ්ජත්තම් වවත්තේටි කියන කාරණේ අපි පහුගිය වතාවේ විග්‍රහ කරගන්නේ දුනා. දැන් ගෝචරණානස්ත්‍ය ඥානයේදී කියන්නේ අර වස්තු ධර්මතාවලට ගෝචර වෙන ධර්මතාවය. වස්තුනානත්ත්‍ය ඥානය තුළ අපි චක්කුන් අජ්ජත්තම් වවත්තේටි ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් කියලා ව්‍යවස්ථාපනය කළ කරගත්තා. දැන් ගෝචරණානත්ත්‍ය ඥානයේ තුළදී කතා කරන්නේ ඇහැට ගෝචරය වෙන ප්‍රදේශය පිළිබඳව. එතකොට ඇහැ ආධ්‍යාත්මිකයි නම් ඇහැට ගෝචර වෙන රූපය රූපම් බහිද්ධා වවත්තේති රූපේ බාහිරයි කියලා ව්‍යවස්ථාපනය කරගන්න. ඊට පස්සේ කොහොමද රූපේ බහිද්ධයි කියලා ව්‍යවස්ථාපනය කරගන්නකොට අපිට පෙන්නනවා රූපා අවිජ්ජා සම්භූතාති වවත්තේති රූපේ අවිද්‍යාවෙන් හදපු දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්න. රූපා තණ්හා සම්භූතාති වවත්තේති රූපේ තණ්හාවෙන් කළ දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්න. රූපා කම්ම සම්භූතාති වවත්තේති රූපේ කර්මයෙන් කළ දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්න. රූපා ආහාර සම්භූතාති වවත්තේති රූපේ ආහාරයෙන් කළ දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්න. රූපා චතුර්ණං මහා භූතාණං උපාදායාති වවත්තේති රූපේ සතර මහා ධාතු උපාදාන රූප උපාදාය රූප ටික නිසා කියලා ව්‍යවස්ථාපනය කරගන්න. දැන් මේ ආකාරයට අපි කලින් කතා කළ ධර්මතා ටිකම රූපයේ පැත්තෙන් පෙන්වනවා රූපය අවිද්‍යාව කර්ම තණ්හා ආහාර නිබ්බත් ආහාර කියන මෙන්න මේ ධර්මතා ටික එතකොට මෙන්න මේ අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියලා ඇහැටත් පෙන්වුවා ඒ ටිකම රූපෙටත් පෙන්වුවා දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඇහැ අපි අවිද්‍යාවෙන් හදාගත්තා ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි දැන් රූපය කොහොමද අපි අවිද්‍යාවෙන් හදපු දෙයක් කියලා කියන්නේ? ඇහැට පතිත වෙන වර්ණ සටහන කොහොමද අපි අවිද්‍යාවෙන් හදපු දෙයක් කියලා කියන්නේ? කනට පතිත වෙන සද්දය අපි කොහොමද අවිද්‍යාවෙන් හදාගත්ත දෙයක් කියලා කියන්නේ? ඒ වගේම නාසයට පතිත වෙන ගන්ධය, දිවට පතිත වෙන රසය, කයට පතිත වෙන පොට්ටබ්බේ නැතිනම් රූපේ කියන කාරණාව අපි කොහොමද අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හදපු ධර්මතාවයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්නේ. ඔක බොහොම වැදගත් අවස්ථාවක්. ඇහැ අවිද්‍යාවෙන් හැදුවා කියලා කියනකොට මෙතනදී මතු කරගන්න අවශ්‍ය අර්ථය තමයි ඇහැ නැතුව කිසිම කලක රූපය පිළිබඳව දැනීමක් තිබුණේ නැහැ. යම් තැනක රූපය පිළිබඳව වර්ණ රූපය පිළිබඳව යම් දැනීමක් තියෙනවා නම් මේ වර්ණ රූපය පිළිබඳව දැනීමක් තියෙන හැම තැනකදීම ඇහැ යෙදෙන්නට අවශ්‍ය වෙනවා. මේ ඇහැයි වර්ණ රූපයයි එකටම හටගන්න එකම ධර්මතාවය. අන්න ඒ නිසා තමයි චක්කුන් අවිද්‍යා සම්භූතං අවත්තේති නම් ඇහැ අවිද්‍යාවෙන් හදපු දෙයක් කියලා කියනකොට ඒ වර්ණ සතහනත් අවිද්‍යාවෙන් හදපු දෙයක් කියලාම කියන්නේ. ඒකට තව හේතුවක් තියෙනවා. හැම වෙලාවකදීම අපි ලෝකයේ වර්ණ රූපේ දකින්නේ බාහිර වස්තුවේ වර්ණ රූපයට වැඩිය ඒ වර්ණ රූපේ ගෝචර කරගන්න මට්ටමේ අපේ ප්‍රසාදයේ මට්ටමට තමයි අපි වර්ණ රූපේ ගෝචර කරගන්නේ. අපිට මේ පෙනෙන ගහක් දිහා බලලා අපි පොදු ප්‍රඥප්තියක් පනවගත්තට මේ ගහ කොළ පාටයි කියලා. මට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ මට පෙනෙන කොළ පාටමයි තව කෙනෙකුට පේන්නේ කියලා. හේතුව මම දකින්නේ මගේ ප්‍රසාදයේ හැකියාව මිසක කිසිම කලක රූපයේ හැකියාව නොවන නිසා. එකම රූපයේ එකම වස්තුව දිහා වයස් පරාස කීපයක පුද්ගලයෝ බලාගෙන හිටියොත් ඒ වගේම තිරිසංගත සතෙක්, මිනිසෙක් සහ දෙවියෙක් කියන මේ තුන් දෙනා අපි ගත්තොත් බල්ලෙක්, මිනිසෙක් සහ දෙවියෙක් රූපේ දිහා බලනකොට අපිට පේනවා අපිට රූපේ විඳින තැනක බල්ලට වෙනම ආකාරයකින් ඒ රූපේ ගෝචර වෙනවා, දර්ශනය වෙනවා. ඒ වගේම දෙවියන්ට එයාගේ සියුම් ශරීරය නිසා එයාගේ සියුම් ධර්මතාවය නිසා එයාට මේ මත්තම විනිවිද යන්න පුළුවන් මට්ටමේ ඇහැක් එයාට තියෙනවා. දැන් කාගේ ඇහැද හරියටම රූපේ දැකපු ඇහැ? අපි කියනවා අපේ ලෝකයට සාපේක්ෂව අපි දකින්නේ හරියටම හරි කියලා. ඒ වුණාට බල්ලගෙන් ඇහුවොත් බල්ලා කියනවා බල්ලට පේන දේ හරි කියලා. දෙවියගෙන් ඇහුවොත් දෙවියා කියනවා දෙවියට පේන දේ හරි කියලා. දැන් අපිට නිවැරදි කරගන්න අවශ්‍ය වෙනකොට අපි පුද්ගල බව හදාගත්ත පැත්ත තුල තමයි අපි තර්කය ගොඩනගන්නේ හැම වෙලාවකදීම අපි දකින දේ නිවැරදි කියලා. නමුත් ඇත්තටම කෙනකෙනා අවබෝධ කරගත් තත්වයේ කෙනකෙනා දැක්කේ කෙනකෙනාගේ ප්‍රසාදයේ මට්ටමේ හැකියාව මිසක වෙනත් හැකියාවක් නෙමෙයි. එකම රූපයේ පිළිබඳව වයස්පරාස කීපයක පුද්ගලයෝ දකින්නේ විවිධාකාරයට. ඒ වගේම ලෝකේ වර්ණන්දතාවය කියලා දෙයක් තියෙන්නේ. ඒ ඒ කෙනා රූපය දකින නිසා නෙමෙයි ප්‍රසාදයේ මට්ටම තේරුම් ගන්න නිසා. කෘතිමව හරි අපිට පුළුවන් වුණොත් ප්‍රසාදයේ පැත්ත ටිකක් වෙනස් කරන්න කන්නාඩියක් දාලා හරියි. අපිට පේන පැත්ත වෙනස් වෙලා තියෙනවා. ඔකෙදි මම උදාහරණයක් හැටියට කියන දෙයක් ඇස් පරීක්ෂා කරන්න යනකොට මේ ඇස් පරීක්ෂාවකදී ඇහැට දානව බෙහෙතක් ඇහි කාචය ලොකු වෙන්න අයි ඩ්‍රොප්ස් එකක් දානවා. දැන් මේ ඇහි කාචය ලොකු වෙන්න දාන මේ බෙහෙත නිසා අපිට රූප වැඩිපුර දැర్శණය වෙනවා ලොකුවට ආලෝකය ග්‍රහණය කරගන්නවා ඇහැ මොකද ඇහැ ලොකු වෙන නිසා නැත්නම් ප්‍රසාදයේ පැත්ත ඇහි කාචයේ ලොකු වෙන මට්ටම නිසා දැන් අපිට වෙනද දකින ආලෝකයට වැඩිය දීප්තිමත් ආලෝකයක් දකින්න පුළුවන්කම තියෙනවා අපි වෙනද සාමාන්‍ය සුදු පාට දකින තැනක තද අමාරු සුදු පාටක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා දැන් මට කියන්න දැන් ඔය බෙහෙත දැම්මට පස්සේ ඔය පෙනෙන දර්ශනයේද හරි දර්ශනය එහෙමත් නැතිනම් අපිට කලින් පෙනුණු දර්ශනයේද හරි දර්ශනය බෙහෙත දාන්න කලින් තිබුණු දර්ශනයේද හරිම දර්ශනය දෙපාරක් නොහිත අපි කල්පනා කරයි කලින් තිබුණු එක හරි දර්ශනය දැන් පෙනෙන්නේ වැරදි දර්ශනයක් කියලා මම මෙහෙම දෙයක් කිව්වොත් කලින් තිබුණු දර්ශනය අපිට ඔය අලුතෙන් බෙහෙත දැම්මට පස්සේ හටගෙන බෙහෙත දැම්මට තිබුණු පස්සේ තිබුණු දර්ශනය අපේ මුළු ජීවිතේම වෙලා තිබුණොත් ඉපදුණු දවසේ ඉඳලා තිබුණේ ඒ දර්ශනය වෙලා අපිට බෙහෙත දැම්මට පස්සේ කලින් තිබුණ එක තිබුණා නම් ওই දෙක මාරු වෙලා තිබුණා නම් අපි කියයි මේ දැන් කලින් තිබුණු දර්ශනය බොරුවක් කියලා. මොකද අපේ ජීවිතේ වෙලා තියෙන අර මට්ටම නිසා. පින්නතුනි ලෝකයේ ඇත්ත යථාර්ථය ඒකයි. අපි ඇහැගෙන කතා කළාට අපි රූපේ විඳිනවා කියලා කතා කරාට පේන රූපේම දකින්නවා කියලා කතා කරාට ඇත්තටම අපි ඇහෙන් එළියට ගිහිල්ලා නැහැ. අපි විඳලා තියෙන්නේ අපි දැනගෙන තියෙන්නේ අපේ ඇහි මට්ටම ප්‍රසාදය ගෙනල්ලා දෙන මට්ටම අපි විඳලා තියෙනවා ප්‍රසාදය ගෙනල්ලා දෙන මට්ටම අපි දැනගෙන තියෙනවා එච්චරයි එතකොට ඒ ප්‍රසාදයේ මට්ටමට රූපය පිළිබඳව අපි දැනගත්ත නිසා ඒ දැනගත්ත රූපයටත් අපි කියනවා අවිද්‍යා සම්බෝධනවත්තේදී රූපේ නිකන් නෙමෙයි අපි අවිද්‍යාවෙන් හදාගත්ත ඇහි මට්ටමට තමයි අපිට රූපේ විඳින්න පුළුවන්කම තියෙන අවිද්‍යා සම්බෝධනවත්තේදී. ඒකට ඒ ඇහැ අවිද්‍යාවෙන් සකස් කරපු දෙයක්. ඒකයි දැඩි කර්මයක් තිබුණොත් මේ ජීවිතේදීම අපේ ප්‍රසාදය වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ප්‍රසාදය වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වේ අර මිලක්ක තිස්ස කතාවේදී ගැබ්බර මුවදෙනක් මරාගෙන කාපු මිලක්ක තිස්ස වැද්දට ඒ මොහොතේම ප්‍රකෘති ප්‍රසාදය වෙනස් වුණා. ජලයේ පේන තැනක අනික් කෙනෙකුට ජලයේ පේන තැනක ඔහුගේ ප්‍රසාදය වෙනස් වෙලා ජලයේ නොපෙනෙන මට්ටමටපත් වුණා. ජීවමාන පෙරේතෙක් වෙන්න පුළුවන්කම තියෙනවා ප්‍රසාදය වෙනස් වුණොත්. කර්ම ශක්තිය වැඩි බව මත ප්‍රසාදයේ ਦਿੱත්ත ධම්ම වේදනීයව වෙනස් වුණොත් අපි කියනවා ਦਿੱත්ත ධම්ම වේදනීයව මේ මිනිස්සයා පෙරේතෙක් වෙනවා කියලා. ඇතැම් වෙලාවට මේ දේවල් ලෝකෙ තුල සිද්ධ වෙනවා. මරණාසන්න මොහොතට යනකොට මේ තියෙන මට්ටමේ ප්‍රසාදයට වඩා මේ ප්‍රසාදයේ කර්ම ශක්තිය මත වෙනස් වෙනවා. එයාට ගති නිමිති පහළ වෙනවා. ඇතැම් අය ගින්දර එනවා කියලා කෑ ගහනවා. ඒ දකින්න නිසාමයි කතා කරන්නේ. ඒ කෙනාට ඒ රූපේ පේන නිසා එයා දකින්න නිසාමයි කතා කරන්නේ. එතකොට අපිට හැම වෙලාවකදීම අපි රූපේ පිළිබඳව අවිද්‍යාව සම්භූතං වවත්තේති කියලා කියන තැන ඇහැ සකස් කරගත්තේ යම් හේතු ටිකක් නිසානම් ඒ ඇහි හේතුවම පෙන්නනවා රූපේට. මොකද ඇහැ හදාගත්තේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කිව්වේ නොදන්න කම නිසා. මොකක් නොදන්න කමද? ඇහැ ඉතුරු නැතුව හටගෙන ඉතුරු නැතුව ඇහැ රූප දෙක නොදන්න නිරුද්ධ වුණා කියන කාරණාව නොදන්නාකම නිසා එහෙම නැතිනම් දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදන්නාකම නිසා ස්කන්ධ ටිකක් හටගෙන ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක අපි හදාගත්ත ආශ්‍රව ටිකක් කෙලස් ටිකක් කියන මේ දර්ශනයේ ඇත්ත නොදන්නකම නිසා අපි ඇති කරගත්ත මට්ටමක් ඒ අවිද්‍යාව නිසා ඇති කරගත්ත මට්ටමක් තමයි නැවත ඇහැ අදා ගන්නවා කියන එක. සතර මහා ධාතුව පැත්තේ රූපය විඳින්න පුළුවන් මනසක් හදාගත්තේ රූපය නොපවතින තැනක රූපය පවතිනවා කියන සංඥාව හදාගත්ත අවිද්‍යාව හේතු වුණා කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. සතර මහා ධාතුව පැත්තේ ඇහැට අනාත්ම වර්ණ සටහනක් පෙනුන තැනක සතර මහා ධාතුව පැත්තෙන් අම්මා ඉන්නවා කියලා ධාතුව පැත්තේ අම්මව පෙන්නන මානසික මට්ටම නිසා සතර මහා ධාතුව පැත්තේ සත්‍ය පුද්ගලය ඉන්නවා කියන භව සංඥාව නිසා කාම භවයේ නිසා අපිට කාම භවයේ ප්‍රතිසන්දිය ඒක්ෂණික ප්‍රතිසන්දිය ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ නැවත ලැබීමක් එතකොට ඇහි නැවත හට ගැනීම ඒ ඇහි නැවත හට ගැනීම ඇහි නැවත සකස් කිරීම කුමක් ප්‍රත්‍යෙන්ද සිද්ධ වුනේ රූපේ සතර මහා ධාතු පැත්තේ තියෙනවා කියලා ධාතුව පැත්තෙන් රූපේ විඳින අවිද්‍යාව නිසා තමයි අපිට ඇහැ නැවත හදාගන්න හේතු උනේ. ඒ වගේම අවිද්‍යා කම්ම සම්භූතං වවත්තේති අපිට හැම වෙලාවකදීම කර්මය නිසායි ඇහැ හැදුනේ. කර්මය නිසායි රූපය හැදුනේ. අපි සතර මහා ධාතුව පැත්තේ යම් මට්ටමක විඳින්න පුළුවන් කර්මයක්ද සකස් කරගත්තේ ඒ කර්මයේ මට්ටමට අපි විඳින්න බලාපොරොත්තු වන විඳින්න කැමති වුණ තණ්හා කර්මයේ මට්ටමට තමයි ප්‍රසාදේ සකස් වෙලා දෙන්නේ. ඒ ප්‍රසාදයේ ඒ අනුව සකස් වෙනකොට ඒකට කියනවා කම්ම සම්භූතං වවත්තේති. ඒ ප්‍රසාදයේ කම්ම සම්භූත වෙනකොට ඒ ප්‍රසාදයට ගෝචර වෙන රූපයක් නම් කරනවා කම්ම සම්භූතං වවත්තේති. ඒ වගේම තණ්හා සම්භූතං වවත්තේති තණ්හාවෙන් හදපු දෙයක්. යම් මට්ටමක බාහිර ඇති දෙයකට නම් තණ්හා කළේ ඇති දෙයකට තණ්හා කරනවා කියනකොට මෙතනින් ගන්න හැම වෙලාවකදීම අපි හිතමු අපි කැමති වස්තුවක් තිබුණත් අකමැති වස්තුවක් එළියේ තිබුණත් මේ කැමැතිත් අකමැතිත් කියන කාරණාව තුළ අපි ඇති කරගත්ත සමාන අවිද්‍යාවක් තියෙනවා. ඒ තමයි එළියේ තියෙන දෙයට මම කැමති වුණත් එළියේ තියෙන දෙයට මම අකමැති වුණත් බාහිර ඇති බවට ගෙනල්ලා දෙන ස්කන්ධ ටිකට මම කැමතියි. කැමති වුණ ස්කන්ධ ටිකට ස්කන්ධ ටික මත ගෙනල්ලා දීපු දෙයට අකමැති වෙන්න පුළුවන් බාහිර වස්තුවක් මත අකමැති බව හදාගන්න පුළුවන්. හැබැයි ස්කන්ධ ටික මත නියෝජනය කරගත්ත ස්කන්ධ ටික මත හදාගත්ත උපාදාන ස්කන්ධ පංචකයක් අපි කිව්වොත් අපි අකමැති මිනිස්සේ කියන තැනක ඇහැට එන අනාත්ම වර්ණ සටහනත් ඇහැ බින්දුණු තැනක වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ටික පංච උපාදාන පංචස්කන්ධය කියලා අපි කියනවා මේ පංචස්කන්ධයක් හටගත්ත තැනක අපි හිතෙන් අකමැති කෙනෙක් කියලා හිතාගන්න තැනක දැන් අකමැති බව ඇහැට ආවේ නැහැ අකමැති බවෙන් ඇහැ බිඳුනේ නැහැ අකමැති බවෙන් ඇහැ හැඳුනුවේ නැහැ අකමැති බවෙන් ඇහැ පිළිබඳව දැනගත්තෙත් නැහැ සම්පූර්ණම පුරාණ ආශ්‍රව ටිකක් මත අපි අකමැති බව හදාගත්තා අකමැති බව නිර්මාණය කරගත්තා ආශ්‍රව ටිකක් මත ඒ ආශ්‍රව ටිකක් මත හදාගත්ත අකමැති පුද්ගලයා කියන රූපය රූපස්කන්ධේ නෙමෙයි. ඒක රූපය. ඔතනදී අපි සම්බන්ධ කරගත්තොත් යමක ප්‍රකරණේන ඛණ්ඩ යමකය ස්කන්ධ යමකය මෙතන පෙන්නනවා ප්‍රිය රූපයේ සාත රූපය රූප වෙනවා රූපස්කන්ධ වෙන්නේ නැහැ රූපස්කන්ධේ රූපත් වෙනවා රූපස්කන්ධයත් වෙනවා කියලා. එතනදී විග්‍රහ කළේ ප්‍රිය රූපේ සාත රූපේ කියලා කියනකොට අපි කැමැති සැප ගෙනත් දෙනවා කියලා හිතන රූපය රූපය මිසක රූපස්කන්ධය නෙමෙයි. රූපස්කන්ධය කියනකොට හැම වෙලාවකදීම සතර මහා ධාතුත් උපාදාය රූපයක් කියන මට්ටම මිසක කොයි වෙලාවකවත් ඇත්තේ නැහැ. ප්‍රියමනාප බවක් අප්‍රියමනාප බවක් රූපස්කන්ධය තුල ඇත්තේ නැහැ. ඒ වගේම තමයි රූප උපාදානස්කන්ධයේ මට්ටමට යනකොට හැම වෙලාවකදීම රූපේ එක්ක ප්‍රියයි එක්ක අප්‍රියයි එක්ක මනාපමනාප කියන උපේක්ෂා සහගත මට්ටමින් අපිට පෙනී ඉඳලා තියෙනවා. ඒ එළියේ තියෙනවා කියලා හිතන රූපේ ගැන. හැබැයි ඒ මොහොත වෙනකොට රූපේ ඉතුරු නැතුව නැති වෙලා. ඔක කෙටියෙන්ම කිව්වොත් තේරුම් ගන්න පුළුවන් විදිහට කෙටියෙන් රළු විදිහටම අපි කිව්වොත් රූපේ ඉතුරු නැතුව නැති වුණු තැනක අපි ස්කන්ධ හතරකින් ස්කන්ධ පහක් නියෝජනය කරන තැන තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ස්කන්ධ හතරකින් ස්කන්ධ පහක් නියෝජනය කරන තැන. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අපි වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ නාම ධර්මතා ටික ඇති තැනක නාම ධර්මතා ටිකේ නියෝජනයෙන් සම්පූර්ණම අම්මව නියෝජනය කරගන්නවා. අම්මව නියෝජනය කරගන්නේ අම්මව හදාගන්න මට්ටම කෙනකෙනාගේ මනස තුල රැස් කරගත්ත සකස් කරගත්ත ආශ්‍රව ටික මත උපද්දපු අම්මා. දැන් මේ අම්මා කියන රූපය සම්පූර්ණම ස්කන්ධ හතරක් ඇති තැනක ස්කන්ධ පහක් පිළිබඳව කරන නියෝජනය. ඒක නිසා ඒක වැරදි. ස්කන්ධ හතරක් ඇති තැනක ස්කන්ධ හතර පවතින බව නොදන්න කම නිසා අපි රූපය පිළිබඳව නිශ්චයකට පැමිණිලා තියෙනවා. ඒ රූපය පිළිබඳව නිශ්චයකට පැමිණුණු ඒ අවිද්‍යාව තමයි අපිට හේතු උනේ අම්මව විඳින්න පුළුවන් විදිහට අම්මා සතර මහා ධාතු ඉන්නවා කියලා දැනගත්ත අවිද්‍යාව හේතුණා සතර මහා ධාතු පැත්ත විඳින්න පුළුවන් විදිහට ඇහැ නැවතත් සකස් කරන්න. ඒ ඇහැ නිකම්ම හැදිලා නැහැ. ඇහැ හැදුනා නම් අනිවාර්යයෙන්ම රූපය හැදෙනවා. ඒක නිසා ඇහැ පෙන්නවා නම් කර්මයෙන් හැදෙනවා කියලා තණ්හාවෙන් හැදෙනවා කියලා අපි තණ්හා කලේ හැම වෙලාවකදීම අපිට බාහිරින් පෙනුනට අම්මට තණ්හා කළා කියලා නෑ අපි තණ්හා කලේ අම්මා හදලා දුන්න අපේ මනසට. අම්මව ඉදිරිපත් කළේ යම් ආශ්‍රව ටිකක් මතනම් ආශ්‍රව ටිකක් පදනම් කරගෙන නම් අපි හැම වෙලාවකදීම අම්මට ආදරෙයි කියලා අම්මට කැමතියි කියලා අපි තණ්හා කරන්නේ අපි ආදරය කරන්නේ අපි ආස කරන්නේ අන්න ඔය ස්කන්ධ ධර්මතා ටිකට ඒ ස්කන්ධ ටිකට තියෙන තණ්හාව අපිට පේන්නේ නැහැ ඒ නොපෙනෙන නිසා ඒ ස්කන්ධ ටිකේ පවතින තණ්හාව හේතු වුණා අපිට සසර පැවැත්මක් අරගෙන දෙන්න සසර පැවැත්මක් හදලා දෙන්න. ඒ තණ්හාව හේතුණා නැවත ඇහැ හදන්න. ඒ තණ්හාව හේතුණා නැවත සතර මහා ධාතුව පැත්තෙන් ඇහැ හදන්න හේතු වෙනවා කියනකොටම ඒහා අනුරූප වුණ රූපය හදන්නත් හේතු වෙනවමයි. ඒ නිසා ඇහත් තණ්හා සම්භූතම් වවත්තේති. රූපයත් තණ්හා සම්භූතං වවත්තේති. ඊට පස්සේ ආහාර සම්භූතං වවත්තේති. ආහාර සම්භූතං වවත්තේති කියලා කියනකොට ආහාරය නිසායි හටගන්නේ කියලා ඇහැ කියන එක අපි කලින් සැරේ කලින් දේශනාව තුළ සාකච්ඡා කළා ඇහැ කොහොමද ආහාරයෙන් හටගන්නේ කියලා. ඇහැ ආහාරයෙන් හටගන්නේ රූපේ පැත්තෙන් අපි කිව්වා ඇහැ හදන්න හේතු වුණ රූපේ පැත්ත අරගත්තාම එතන තියෙනවා කබලින්කාර ආහාරය කියන කොටස සතර මහා ධාතු පැත්ත සකස් කරන්න නියෝජනය වෙන්නේ කබලින්කාර ආහාරය සතර මහා ධාතුව නියෝජනය කරනවා හැම වෙලාවකදීම ඒ වගේම මනෝ ස්පර්ශ ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර කියන මේ නාම ධර්මතා ටිකත් හේතු වුණා ඇහැ හදලා දෙන්න මොකද ස්පර්ශයේ ඇත්ත නොදන්නාකම නිසා මනෝ සංචේතනාවෙන් රැස් කරගත්තේ යම් මට්ටමකටද මනෝ සංචේතනාවෙන් රැස් කරගත්ත මට්ටමට අපිට ගෙනල්ලා දුන්නා විඥානාහාරයට රූපයේ පිළිබඳව දැනුමක් කෙටියෙන්ම සතර ආහාරයේ පිරිසිඳ නොදන්නාකම හේතු වුණා අපිට නැවත ඇහැ හදලා දෙන්න ඒක නිසා ආහාර සම්භූතං වවත්තේති කියනකොට අපිට හැම වෙලාවකදීම ඇහැ රූප දෙකේ කෘත්‍ය හම්බෙන්නට ඕනේ සතර ආහාරයේ පැවැත්මක් විදිහට. අපිට හම්බෙන්නට ඕනේ සතර ආහාරයේ පැවැත්මක් විදිහට කියලා කියනකොට ඒක බොහොම ගැඹුරු කාරණාවක් තුළ මම කතා කරන දෙයක්. ආහාරයන්ගේ පැවැත්ම කියනකොට මම ආහාරයන් ආහාරයේ විඳින මම හෝ මම ආහාර නිසා ඉන්න මම කියලා කෙනෙක්ව හදාගන්න එපා. දකින්න එපා. ඇහත් ඇහි පැවැත්මම කියන්නේ සතර ආහාරයක පැවැත්ම. ඇහි Nirodhayම ආහාරයන්ගේ Nirodhayak. අපිට මෙන්න මේක තමයි සාක්ෂාත් කරන්න ඕන තැන. ආහාර සම්භූතව අවත්තේති කියනකොට අපිට දකින්න වෙනවා ඇහ කොහොමද ආහාරයන්ගෙන් හටගත්තේ කියන එක. ඇහ ආහාරයන්ගෙන් හටගත්තා කියන ලක්ෂණය අපි දකින්න පුරුදු ඇහැ ආහාරයෙන් හැදුන දේ හැටියට අපි බැලුවොත් අපිට ලොකු කෙලෙස්යක් දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි ආහාරය ආහාරය හැටියට නොදන්නාකම නිසා තමයි කබලින්කාර ආහාරය ඉතුරු නැතුව නැති වුණු තැනක අපි කබලින්කාර ආහාරයේ පිළිබඳව රූප සංඥාවන්ගෙන් ඇසුරු කරන්නේ. කබලින්කාර ආහාරයේ පෙන්වන්නේ ඕජට්ටමකං රූප කලාපං ආහාර තීටි ආහාරෝ ඕජාව අටවෙනි කොට ඇති රූප කලාපයේ ගෙනල්ලා දෙන නිසා ආහාරය කියලා කියනවා මොනවද ඕජට්ටමක රූප කලාප ගෙනල්ලා දෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මට්ටම. එතකොට කබලින්කාර ආහාරය කියනකොට කබ දකින්න එපා බත්පාන් කව්පි මුන්නට කියන ස්වභාවය තමයි කබලින්කාර ආහාරය කියලා. බත්පාන් කව්පිමුන්නට කියන එක කබලින්කාර ආහාරය කියලා කියන්නේ ඒ ආහාරය අපිට ආහාරය කියන මට්ටමින් ලැබෙන නිසාම නෙමෙයි. මේ රූප කලාප සකස් කරගන්න යම් හේතුවක් වෙනවද යම් ප්‍රත්‍යක් වෙනවද අන්න ඒ අර්ථයෙන් විතරයි අපි කබලින්කාර ආහාරය කියලා කියන්නේ මොකද බත්පාන් කව්පි මුංගට කෑව කියලා අපේ ඇඟේ බත්පාන් කව්පි මුංගට සකස් වෙන්නේ නැහැ ඒ වගේම තමයි ඒ බත්පාව කවුරු මුංගට කෑවහම අපි ඒ ආරම්භය එතන තිබුණු ස්වභාවය අරගෙන මෙතන ප්‍රසාද මට්ටම තමයි සකස් කරගන්නේ සතර මහා ධාතු පැත්ත රූප කලාප මට්ටම තමයි සකස් කරගන්නේ. මේ සතර මහා ධාතු පැත්තෙන් අපි ඕජට්ටමක රූප කලාප ගෙනල්ලා දෙන නිසා ආහාරය කියනවා කියනකොට මෙන්න මේ ආහාරයේ හැටියට දකින්න ඔන්න ඔය රූප කලාප ඇති කරන මට්ටමයක දකින්න එපා. බත්පාන් කව්පි මුංගට මට්ටමෙන්. අපි කතා කරනකොට මේ මට්ටම කතා කරන්න වෙනවා. මොකද ඒ දේ ගන්න නිසා තමයි මේ දේවල් වල වැඩිමක් පේන්නේ. නමුත් හැම වෙලාවකදීම කබලින්කාර ආහාරය කියන තැන ප්‍රත්‍ය වෙන්නේ ආහාරයක් වෙන්නේ මෙන්න මේ රූප කලාප ගෙනල්ලා දෙන මට්ටමේ. එතකොට ඒ කබලින්කාර ආහාර ප්‍රත්‍ය හැම වෙලාවකදීම ස්පර්ශ ආහාරයට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. කබලින්කාර ආහාරයේ ස්පර්ශ ආහාරයට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. කොහොමද? කබලින්කාර ආහාරය කෙලින්ම ස්පර්ශ ආහාරයට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ප්‍රසාදය හදන මට්ටමින් මේ පැත්තේ ඇහැ සකස් කරන මට්ටමින් සතර මහා ධාතු පැත්ත සකස් කරන මට්ටමට ඇවිල්ලා ඇහැ සකස් කරන මට්ටමින් එතනදී උපකාර කරලා තියෙනවා ආහාරපත්යෙන් පත් වෙනවා. එහා පැත්තෙන් රූපය සකස් කරන පැත්තෙන් හැම වෙලාවකදීම සකස් කරලා තියෙනවා. දැන් ඔන්න ආහාරය කියනකොට කබලින්කාර ආහාරය ප්‍රත්‍ය වුණා කබලින්කාර ආහාරය ප්‍රත්‍ය වුණා ස්පර්ශ ආහාරයට ආයතන ටික හදන පැත්තෙන් ඊට පස්සේ ස්පර්ශ ආහාරය ප්‍රත්‍ය වෙනවා මනෝ සංචේතන ආහාරයට නිකම්ම නෙමෙයි ස්පර්ශය නිසා හදන වේදනා සංඥා දෙකක් වේදනා සංඥා දෙකේ ගති ටික තමයි මනෝ සංචේතනාවෙන් ගෝචර කරගන්නේ මනෝ සංචේතනාවෙන් ආහාරයට ගන්න වේදනා සංඥා කියන ගති දෙක. කෙලින්ම ස්පර්ශය නෙමෙයි. ඊට පස්සේ මනෝ සංචේතනාවෙන් ත්‍රිවිධ භවය සකස් කරනවා. ත්‍රිවිධ භවය සකස් කරාට පස්සේ විඥාන ආහාරයෙන් ගෝචර කරගන්නේ මේ ත්‍රිවිධ භවය කියන මට්ටම. දැන් කබලින්කාර ආහාරය අපි මෙහෙම කිව්වොත් උදාහරණයක් කිව්වොත් හාවෙක් වගේ සතෙක් තනකොළ ටිකක් ආහාරයට අරගන්නවා හාවෙක් වගේ සතෙක්. දැන් මේ හාවව හාව ගිහිල්ලා තනකොළ කෑවට හාවගේ ඇඟේ තනකොළ හැදුනේ නැහැ. හාවගේ ඇඟේ තියෙන ඒ අංග ප්‍රත්‍ය ටික තමයි හැදුනේ. දැන් හාවව ගෝචර කරගන්නවා නරියෙක්. දැන් නරියගේ හැදෙන්නේ නැහැ හාවගේ වගේ ඇඟක්. මේක එයාට ආහාර ප්‍රත්‍යයෙන් සකස් වෙන්නේ එයා සකස් කරගන්නේ එයාගේ ළඟ තියෙන අංග ප්‍රත්‍ය ටික. දැන් නරියව ගෝචර කරගන්න කොටියෙක්. දැන් කොටියගේ හැදෙන්නේ නැහැ නරියගේ තියෙන අංග ප්‍රත්‍ය ටික. එයාගේ හැදෙන්නේ එතන තියෙන අංග ප්‍රත්‍ය ටික. එතකොට ඒ කොටියව ගෝචර කරගන්නවා සිංහයෙක්. එයා හදාගන්නේ එයාගේ ලක්ෂණ ටික මිසක කොටියගේ ලක්ෂණ නෙමෙයි. දැන් මෙන්න මේ උදාහරණය මගින් මේ චක්‍රය මගින් බලන්න හැම වෙලාවකදීම තනකොළ ටික කහලා හාව හාවගේ අංග ප්‍රත්‍ය හදාගත්තා වගේ කබලින්කාර ආහාරයේ ප්‍රත්‍ය කරගත්ත හැම වෙලාවකදීම ස්පර්ශ ආහාරයට කබලින්කාර ආහාරයේ ප්‍රත්‍ය වුණා. එතකොට ප්‍රත්‍යවීම තුළ ස්පර්ශ ආහාරයට අදාළ ලක්ෂණ ටික හැදුන මිසක කබලින්කාර ආහාරයේ පැවැත්ම නෙමෙයි ස්පර්ශය කියලා කියන්නේ. කබලින්කාර ආහාරයේ පැවැත්ම නෙමෙයි ස්පර්ශය කියලා කියන්නේ කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් ආයතන ටික සහස් කළා සකස් වුණ ආයතනයන්ට පටිඝ සම්පස්සයෙන් සම්පස්සයක් සිද්ධ වුණා ස්පර්ශයක් සිද්ධ වුණා. දැන් මේක ආහාරමය සිද්ධියක්. දැන් ස්පර්ශ ආහාරයෙන් ආහාර කරගත්තේ හැම වෙලාවකදීම අතන තිබුණු ආයතන ටික හදපු පැත්තෙන් තමයි චක්කුංච පටිච්ච රූපේ චුප්පද්දි චක්කු විඥානං තින්න සංගති පස්සෝ මේ තුන් දෙනාගේ එකතු ස්පර්ශයයි කියපු තැන. ඊට පස්සේ ස්පර්ශ ආහාරයෙන් හදාගත්තේ හාව හදාගත්තේ යාගේ ඇඟේ තියෙන ටික වගේ එයා හදාගත්ත මොනවද? වේදනා සංඥා කියන එයාගේ gati ටික. එයා හදන්න ගියේ නැහැ නැවත රූපේ පැත්තක්. එයා හැදුවේ වේදනා සංඥා කියන ගති ස්වභාවයක් විතරයි. දැන් වේදනා සංඥා කියන ගති ටිකට අනුව එයා හදාගත්තා එයාගේ ගති ටිකක් මොනවද? මනෝ සංචේතනාව හදාගත්ත එයාගේ ගති ටිකක් සතර මහා ධාතුව අනුව ගියපු රූපේ පැත්ත එයාට අදාළ උනේම නැහැ. එයා හදාගත්තේ මනෝ සංචේතනාව අනුව ගිය ධර්මතා ටික. මනෝ සංචේතන ආහාරය වේදනා සංඥා දෙක ආහාර කරගත්ත ආහාර කරගෙන එයා හදාගත්ත එයාගේ කාරණා ටික. එයා හදාගත්ත ත්‍රිවිධ භවය නැවත සතර මහා ධාතු පැත්තේ රූපේ තියෙනවා කියලා හිතන මානසික මට්ටම නම් එයා කාම භවයේ සකස් කරගත්තා. ඊට පස්සේ පුද්ගල භව රූපේ පිළිබඳව නාම ධර්මතා ටික ආශ්‍රයෙන් දකින බව සතර මහා ධාතු පැත්තේ නොදකින බව තුල එයා ගොඩනගා ගත්තා රූප භවය. ඒ වගේම නාම ධර්මතා ටිකේ පිහිටා සිටින මට්ටමින් එයා ගොඩනගා ගත්ත අරූප භවය. දැන් ඔන්න ත්‍රිවිධ භවය ගොඩනගා ගත්තා. ත්‍රිවිධ භවය ගොඩනගා ගත්ත තැනක ඒ ත්‍රිවිධ භවයේ අනුව විඥානය සකස් වුණා විඥානය සකස් වුණා කියලා කියන්නේ ත්‍රිවිධ භවයේ අනුව ඒ කාම භවයේ අනුව සකස් කරගත්තා නම් කාම භවයේ අනුව සකස් වුණු විඥානයක් එයාට පහළ කරගත්තා. ඒ වගේම ඒ කාම භවයේ අනුව ගියපු විඥානයේ රූප භවයේ අනුව ගියපු විඥානයක් අරූප භවයේ අනුව ගියපු විඥානයක් සකස් කරගන්න පුළුවන්කම තිබුණා මොකද කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් නියෝජනය කරපු ධර්මතාවයේ අනුව ප්‍රතිචාර දක්වපු ක්‍රම තුනක් දැන් ඔන්න මේ ක්‍රම තුන අනුව එයාට නැවත ඊළඟට ආපහු ආහාරය හදාගන්න පැත්තෙන් එහා පැත්තෙන් ආයතන සකස් කරගන්න පැත්තට නැවත හේතුවක් වෙනවා. මේ විඥාන ආහාරය නැවත හේතුවක් වෙනවා. එහා පැත්තෙන් ආපහු සතර මහා ධාතු පැත්තෙන් ඉදින පැත්තට ගිහිල්ලා කබලින්කාර ආහාරය සකස් කරගන්න පැත්තට නැවත හේතුවක් වෙනවා. මෙන්න මේ කියන ආහාර චක්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ. අපිට රූපය හම්බෙන්නේ හැම වෙලාවකදීම ඔන්න ඔය කබලින්කාර ආහාර ප්‍රත්‍ය ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ස්පර්ශ ආහාරයත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා මනෝ සංචේතන ආහාරය හටගෙන මනෝ සංචේතන ආහාරය ඉතුරු නැතුව නැති වෙන මොහොතේදී තමයි අපිට විඥානාහාරය හදාගන්න තැනදී මේ ආහාර ටිකේම කෘත්‍ය තමයි රූපයක් පේනවා කියන මට්ටම හදලා දීලා තියෙන්නේ. ත්‍රිවිධ භවය ගෙනල්ලා දීලා භවය අනුව සකස් කරගත්ත විඥානය කියලා කියනකොට දැන් මේ පූර්ණ වශයෙන්ම අපි විඳින්නේ මොකද්ද? සතර ආහාරේ පැවැත්ම කියන තැන. ඒකයි මම මුලින්ම මතක් කළේ අපි ආහාරයන්ගේ පැවැත්ම කියන තැන තියෙන්නේ සම්පූර්ණම සතර ආහාරයක පැවැත්ම කියන තැන අපේ ජීවිතය. ඇහැට රූපයක් ගැටෙනවා කියන තැනක අපි රූපේ දැනගන්නවා කියන තැනක තිබිලා තියෙන වෙන මොකක්වත් නෙවෙයි සතර ආහාරයේ පැවැත්මක්. අපිට දකින්න රූපේ එළිය පැත්තෙම තියෙනවා කියලා හිතලා තියෙන්නේ ආහාර තුනක් අපේ ජීවිතයේ උන මට්ටමකදී අපිට කබලින්කාර ආහාරයේ කෙනෙක් පුද්ගලයෙක් හැටියට දැකපු මානසික මට්ටම. ඒක බොහොම වැදගත් කාරණාවක්. අපි ඇත්තටම අපේ ජීවිතේ පවතින්නේ අපි ජීවත් වෙනවා කියන තැන පුද්ගල බව පනවන්න උත්සාහවත් වෙන්නේ එහෙම නැතිනම් අපි විඳින මට්ටමේ ආහාර තුනක පැවැත්මක් නිසා ස්පර්ශයත් මනෝ සංචේතනාවත් විඥානයත් කියන මේ ආහාර තුනක පැවැත්ම මේ ආහාර තුනේ පැවැත්ම ආහාර තුන හැටියට නොදන්නකම නිසා මේ හිතේ තියෙන gati ටික බාහිර සතර මහා ධාතුවට පැත්තට දාලා විඳිනකම තමයි හැම වෙලාවකදීම අපේ අද තියෙන මනස. මේ ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මේ ආහාර තුන තුනේ පැවැත්ම අද අපිට හම්බෙන්නේ රූපේ පැත්තෙන්. අපිට පේන්නේ ගොඩක් කල් දැකලා පුරුදු රූපේ දකින්න කියලා. සතර මහා ධාතුව පැත්තට. එතකොට මේ සතර ආහාරයේම පැවැත්මක් අපේ ජීවිතය කියලා කියන්නේ සිතක් සිතක් පාසා අද තියෙන සතර සතර ආහාරයේම පැවැත්මක්. ස්කන්ධ ටිකේ පැවැත්ම ගත්තට පස්සේ යථාභූත ස්වභාවය තමයි සතර මහා ධාතු ඇති තැනක නාම ධර්මතා ටිකක් පවත්වුවා කියන තැනක. එතකොට උපාදානස්කන්ධ පංචකයේ ස්වභාවය තමයි හැම වෙලාවකදීම මේ ස්පර්ශය ආරම්භය වේ මනෝ සංචේතනා සහ විඥාන ආහාරයක පැවැත්මක්. දැන් ඔන්න අපිට උපාදානස්කන්ධ පංචකයත් ස්කන්ධ පංචකයත් කියන කාරණා තුනම සංග්‍රහ කරගන්න පුළුවන්කම තියෙන ආහාර පරයයෙන් අපිට මේ පොදුවේ මේ ආහාර හතරම යෙදෙන තැනකට අපි කියනවා ස්කන්ධ පංචකයක් කියලා. එතකොට මේ ස්කන්ධ පංචකයක් ඇති තැනක අපි උපාදානස්කන්ධය හදාගන්න තැනට අපි කතා කරනවා අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හදාගත්ත මනෝ සංචේතනාවත් විඥානයත් කියන මෙන්න මේ ආහාර තුන තුල අපි ත්‍රිවිධ භවයේ අණුව සතර මහා ධාතු රූපේ දකින්නවා රූපේ තියෙනවා කියලා හිතන මානසික මට්ටමට තමයි පංච උපාදානස්කන්ධ මට්ටම කියලා කියන්නේ. අන්න ඔය ආහාරයේ පිරිසිඳ නොදන්නාකම හේතුයි අපිට නැවත ඇහැ හදලා දෙන්නේ. ඒ නිසා රූපය හම්බෙන මනස අපි දකිනකොට රූපං ආහාර සම්භූතං වවත්තේති ආහාරය නිසා හදපු දෙයක් කියලා හොඳට ව්‍යවස්ථාපනය කරගන්න කියලා කියනවා. ඒ වගේම රූපං චතුර්ණම් මහා භූතානං උපාදායාති වවත්තේති. රූපය සතර මහා ධාතු නිසා හටගත්ත සතර මහා ධාතු නිසා හදාගත්ත උපාදාය රූපය හැටියට ව්‍යවස්ථාපනය කරගන්න. ඒ සතර මහා ධාතුව හැටියට හදාගත්ත සතර මහා ධාතුව නිසා පවස්නා උපාදාය රූපය හැටියට ව්‍යවස්ථාපනය කරගන්න කියලා කියන තැනදී දැන් දකින්න එපා කොයි වෙලාවකවත් ගස්ගල් ඌ රූප, මිනිස්සය ඌ රූප, දෙවිය බ්‍රහ්මය වූ රූප බාහිර පැත්තෙන් දකින්න එපා. මොකද සතර මහා ධාතුවත් උපාදාය රූපයත් නිසා පවතින මට්ටමක් කියලා කියනකොට කොයි වෙලාවකවත් ඒ සතර මහා ධාතු තුල තිබුණේ නැහැ. මනුස්ස වූ සතර මහා ධාතු, මනුස්ස වූ උපාදාය රූප, අමනුස්ස වූ උපාදාය රූප තිබුණේ නැහැ. සප්‍රාණ වූ සතර මහා ධාතු, අප්‍රාණ වූ සතර මහා ධාතු තිබුණේ නැහැ. එතකොට ධාතුව ධාතුව විදිහට පැවතුණු තැනක උපාදාය රූප උපාදාය රූප විදිහට පැවතුණු තැනක අපි පුද්ගල බව හදාගත්ත තැන කියන කාරණාව හොඳට මේ තුල අවබෝධ කරගන්න අන්න ඒක නිසා තමයි චක්කුං චතුන්නම් මහා භූතානං උපාදායති වවත්තේති රූපං චතුන්නම් මහා භූතානං උපාදායාති වවත්තේති ඇහ සතර මහා ධාතුවේ උපාදායය කියලා ව්‍යවස්ථාපනය කරගන්න රූපය සතර මහා ධාතුවේ උපාදායයි කියලා ව්‍යවස්ථාපනය කරගන්න දැන් ඇහත් ව්‍යවස්ථාපනය කරගෙන රූපයක් ව්‍යවස්ථාපනය කරගන්නකොට උපාදාය රූපය හැටියට ඒක බොහොම වැදගත් වෙනවා අපිට මේ කාරණාව හොඳට පිරිසිදු දකින්න පුළුවන්කම තියෙනවා මොකද්ද අපිට අපේ ජීවිතේ ජීවත් වෙන තැනක ඇත්තටම තියෙන යථාර්ථය අවබෝධ කරගන්න තමයි මේ කාරණාව ඍජුවම අපිට උපකාර කරන්නේ. මුලින්ම මතක් කරපු කාරණේ තමයි අපිට ජීවිතයේ තුළ මේ කියන කාරණාව පේන්නට ඕනේ ප්‍රායෝගික අපේ ප්‍රතිපදාව විදිහට කියලා. දැන් ඇහැ අවිද්‍යාවෙන් හැදුනේ කොහොමද කියන කාරණාව ඔය පින්නතුන් ව්‍යවස්ථාපනය කරගන්න යනකොට ඇහැ අවිද්‍යාවෙන් සකස් වුණ ආකාරය පිළිබඳ ව්‍යවස්ථාපනය කරගන්න එක තුලම මේ මම ඇහැ අවිද්‍යාවෙන් හදාගත්තා කියන මට්ටමකට එන්න එපා. ඇහැ මම අවිද්‍යාවෙන් හදාගත්ත නෙමෙයි. ඇහැ කියන එක හදාගත්ත ලක්ෂණයමයි ඇත්ත නොදන්නාකමමයි හේතුනේ ඇහැ හදාගන්න. එතකොට ඇත්ත නොදන්නාකමම හේතුවක් වෙනකොට ඇහැ හදාගන්න. මේ ඇහැ හදාගත්ත ඇහැ හදාගෙන රූපේ විඳින මේ સિદ્ધාන්තයෙන් තොරව තමන්ව දකින්න එපා. තමන්ගෙන් තොරව ඇහැ හදාගන්න මට්ටම දකින්න එපා. මේ තුල අවබෝධ කරගන්න සලායතන Nirodhe කියන පැත්තට තමන්ගේ මනස බැස ගන්න විදිහට නුවණ පවත්න්න. ඇහෙන් තොරව තමන්වත් තමන්ගෙන් තොරව ඇහක් නොපවතින මට්ටමකට හිත ගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. අපිට දැන් මානසිකාරයේ පවත්තන්න උත්සාහවත් වෙන්න මම බාහිර තියෙන රූප දකින තැනක මේ බාහිර රූපේ අවිද්‍යාවෙන් හැදුවා මේ එළියේ තියෙන ගහ අවිද්‍යාවෙන් උපද්දපු දෙයක් කර්මයෙන් උපද්දපු දෙයක් තණ්හාවෙන් උපද්දපු දෙයක් කියලා බාහිර එළියේ තියෙන රූපායතනය ගැන අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ලක්ෂණයන්ගෙන් ඉපැද්දුවා කියලා දකින්න එපා මේ ඇහැ උපදින සිද්ධියම තමයි Tamange ඉපැත්ම උනේ. Tamange ඉපැත්මම තමයි ඇහැ උපදින සිද්ධිය උනේ. ඇහෙන්තරව තමනුත් Tamangenතරව ඇහත් දකින්න එපා. එතකොට ලෝකෙ පුද්ගල බව පිහිටා හිටින්න තැනක් දෙන්නේ නැතුව මෙතන තියෙන යථාභූත ස්වභාවය දකින්න මේ කතා කළේ පටිච්චසමුප්පාද න්‍යාය තව පැත්තකින් ගත්තාම. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන කාරණා ටික නිසා විඥාන නාම රූප සලආයතන පස වේදනා කියන මේ ධර්මතා ටික හැදුනා. මේකේ විපාකයේ විපාකයේ හැටියට නොදන්නාකම නිසා නැවත මේ විපාකයේ නොදන්නා අවිද්‍යාව සංඛාරයේ තණ්හා උපාදාන භව කියන ටික හේතුණා අනාගත ටිකක් හදලා දෙන්න. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන අනාගත ඵල පංචකයක් හදලා දෙන්න. දැන් හේතුඵල ධමක පැවැත්මක් මිසක කවදාවත් සත්පුද්ගල සංඥාවක් සත්පුද්ගල ස්වභාවයක් නෙමෙයි කියලා හොඳට මේ කියන කාරණාව අවබෝධ කරගන්න. මේ කතා කරන්නේ ජීවිතෙන් පරිබාහිර වුණ ධර්මතාවයක් නෙමෙයි අපි ජීවත් වෙන තැන ජීවත් වෙනවා කියන ස්වභාවය තුළ තියෙන ඇත්ත මේ පුද්ගලයා ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ධර්මතාව ටිකේ හට ගැනීම. මේ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන්නේම මේ මොහොතේ ඇහැ හටගත්ත කියන්නේම අත්භව පරියාපන්නව මේ පුද්ගල බව හදාගත්තා. මේ මොහොතේම ඇහැ නිරුද්ධ වුණා කියන්නේ පුද්ගල බව නිරුද්ධ වුණා. දැන් ඇහත් නිරුද්ධ වෙලා පුද්ගල බවත් නිරුද්ධ වෙලා කියන මට්ටමක හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ ඒ ආයතනේ ඒ ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධයි කියන බව සාක්ෂාත් කළා නම් ඔබට බාහිර රූපයක පැවැත්මක් හම්බ වෙන්නේ නැති වෙයි. ගස්ගල්, ගෙවල්, දොරවල්, යාන වාහන කියලා. ඒ වගේ මේ බාහිර රූපයේ විඳින පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැති වෙයි. ඒ වගේම පවතින ස්කන්ධ ටිකක් හම්බ වෙන්නේ නැති වෙයි. පවතින පටිච්චසමුප්පන්න ස්වභාවයක් හම්බ වෙන්නේ නැති වෙයි. හේතුඵල ධර්මක පැවැත්මක් මිසක කොයි වෙලාවකවත් වෙනත් කාරණා ටිකක් නැහැ. මෙන්න මේ ධර්මතාවය ඇතිකල්ලි මේ හටගත්තා. ඉමස්මින් සති ඉදං හෝති. මේ ටික ඇතිකල්ලි මේ හටගත්තා. ඒ වගේම ඉමස්මින් අසති ඉදන් නොහොති මේ හටගත්තේ නැත්නම් මේක නෑ. මෙන්න මේ විදිහට අපිට ඉදප්පච්චේතා පටිච්චසමුප්පාද න්‍යාය. එමත් නැතිනම් මෙන්න මේ ධර්මතාවයේ ඉමස්මින් සති ඉදන් හොති ඉමස්ස උපාදා ඉදන් උප්පච්චති ඉමස්මින් අසති ඉදන් නොහොති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති කියලා මෙන්න මේ හතර න්‍යායයට අනුව අපිට මේ ධර්මතාවය ඇතිකල්ලි මේක වෙනවා මේ ඉපදුනොත් මේ ඉපදිනවා මේක හට නොගත්තොත් නොතිබුණොත් මේක වෙන්නේ නැහැ මේක නිරුද්ධ වුණොත් මේ ධර්මතාවය නිරුද්ධයි කියන මෙන්න මේ කාරණා ටික මෙන්න මේ න්‍යායට අනුකූලව අපේ ජීවිතයේ සම්පූර්ණම මේ හේතුඵල ධමයක් මේ දර්ශනය අපිට ජීවිතය තුළ හම්බෙලා තියෙන්නට ඕනේ ඇහැ හැදුනේ මෙන්න මේ විදිහට. ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණේ මෙන්න මේ විදිහටමයි. එතකොට මේ පුද්ගලයෙක් ඇහෙන්තොර තවත් විඳින රූප විඳින පුද්ගලයෙක් හිටිය නෙමෙයි ඇහත් එක්කම හටගත්තා නම් ඇහැ ඉතුරු නැති වෙනකොටම නිරුද්ධ වුණා නම් කන ඉතුරු නැතුවම හට පෙර නොතිබී හැටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් ඒ ඒ ආයතන ඒ ඒ මොහොතේ නිරුද්ධ වුණා නම් අපි දැන් මම කියලා කතා කරන්නේ මොන මොහොතේ තිබුණු ස්කන්ධ ටිකකටද ඒ වගේම අපි මම කියලා කතා කරන්නේ රූපය කියලා කතා කරන්නේ ගස්කොලන් කියලා කතා කරන්නේ මොන වෙලාවේ හටගත් ස්කන්ධ ටිකටද මොන වෙලාවේ ඇහැට ආපු වර්ණ සටහනකටද අපිට පණවන්න තැනක් නැතිවිරි. අනුත්පාද බව නිවනයි මිසක ඉපදුණු ධර්මතාවයන් වල පැවැත්ම කියන කාරණය නිවන නෙමෙයි. ඉපදුණු දේ නැති බවත් ඉපදුණු දේ කැමැත්ත ඉෂ්ට නොකරන බවත් මේ හැම දෙයක්ම ඇති සංකල්පයේ මත පනවන දෙයක්. හැබැයි හොඳට මතක තියාගන්න අවශ්‍ය දේ තමයි අනුත්පාදයේ නිවන කියන කාරණාව. ඒක තමයි අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන තැන. එතකොට අද දවසේදී අපි සාකච්ඡා කරන්න තියෙදුනේ ඇහැ කතා කරපු පරයයට අනුවම අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ලක්ෂණ ටිකමයි රූපේට පෙන්වන්නේ මොකද ඇහෙන්තරව රූපයක් පෙන්වන්න අවශ්‍ය බැරිකම නිසා කියන කාරණා ටික තමයි මූලික විදිහම අද දවසේ අපි සාකච්ඡා කළේ. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී බොහොම වටින කුසලයක් හැමදෙනාම මේ සද්ධර්ම ශ්‍රවණය කරලා සිද්ධ කරගත්ත මොහොත අද දවසේ මේ සිද්ධ කරගත්ත සියලු කුසලයේ අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපි හැමදෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන සාමින්හන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න සාමින්හන්සේට ස්වාමින්වහන්සේට ස්වාමින්වහන්සේලා දෙනමතම මේ කුසලය උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා මුල් ලෝකෙටම මේ දුකින් මිදෙන මාවත හෙලිපෙහෙලි කරන්නේ වටිනා කුසල කර්මය સિદ્ધ කරගන්නේ ඒ වෛද්‍ය සුධීර චිරන්තක මුතු කුමාරගේ මහත්මයා එතුමාණන් බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ එච් සිරියාවති ආච්චි අම්මාට පුණ්‍යානුමෝදනා කරන්නට දෙපාර්ශවයේ මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා කල්පනා කරගන්න මේ යෝනිසෝ මනසිකාරාදිය සිද්ධ කරලා සිද්ධ කරගත් කුසලයේ පළමුවෙන් මේ ස්ථාන අධිග්‍රහිතාදී සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය ඉෂ්ඨකාරක සියලු දේවගණ සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන් මේ පින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අංක 461කින් දෙක විහෙරයායවත්ත කඩවල ගෙදර මූණමල් දිනිය පදිංචි වෛද්‍ය සුදීර චිරන්තක මුතු කුමාරගේ මහත්මයා බලාපොරොත්තු වෙනවා එච් සිරියාවති ආච්චි අම්මාට පුණ්‍ය ආනුමෝදනා කරන්නටත් ඒ වගේම දෙපාර්ශවයේ මියගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්න එමියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන් දුකක සිටිනම් දුකෙන් අත මිදෙත්වා සැපක සිටිනම් ඒ සැප තවත්වත් වඩා වර්ධනය කරගනිත්වා ඒ ඥාතීන්ටත් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්න ඒ වගේම අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ දරන සුදීර චිරන්තක මුතුකුමාරගේ මහත්මාට එවැගේම එතුමාගේ එච්.එම්. නිමලසේන පියාණන්ට හිරන්ති විජේසේකර මෑණියන්ට දිල්ෂාන් වෙන්දික මුතුකුමාරගේ මල්ලීට ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවපත් භව චිර ජීවනයේ සැලසේවා හැම දිනාටම මේ ගොහර කටුව භයංකර දුක් සහිත සසරින් එතර වීම පිණිසම මේ උතුම් කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.